पतञ्चपणिश्व भिक्षो चित्ते चित्तनुपसिरति इद भिक्वे भिक् सरागं वा सरागं चित्तन्ति प විතරාගං වාචිත්තං විතරාගං චිත්තං චපජානාති සදෝසං වාචිත්තං සදෝසං චිත්තං චපජානාති විතදෝතං වාචිත්තං විතදෝතං චිත්තං පජානාති සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං පජානාති සංකිට්ඨං වාචිත්තං සංකිට්ඨං චිත්තං පජානාති වික්ඛිතං වාචිත්තං වික්ඛිතං චිත්තං චපජානාති මාංගතං වාචිත්තං මාංගතං චිත්තං චපජානාති අමහංගතං වාචින්තං අමහංගතං චිත්තං තිපජානාති සමාහිතං වාචින්තං සමාහිතං චිත්තං තිපජානාති අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තං තිපජානාති සෞන්තරං වාචිත්තං සෞත්තරං චිත්තං තිපජානාති අනුත්තරං වාචිත්තං අනුත්තරං චින්තං තපජානාති විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං තපජානාති අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තං චපදානාති විතියං ජන්තං වාචිත්තේ චිත්තානුපස්සී විහෙරති බහින්දාවාචිත්තේ චිත්තානුපස්සී විහෙරති කඤ්ඤත් බහින්දාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති වාය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති තත්ති චිත්තන්ති වාපනස්ස සතිපච්චුපට්ඨිතාති යාව දේව ඥාන මත්තාය පතිසති මත්තාය අනිසිතෝ ච විහෙරති නචකින් චිලෝකේ මුපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කතං ච පන භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඉද භික්ඛවේ භික්ඛෝ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අද්දත් छन्दोऽपि जानाति कथन्तं वामधत्तं कामच्छन्दम् नक्तिमे अधत्तं कामच्छन्दोतिपजानाति यथा च काम කාමච්ඡන්දස්ස උප්පාදෝති තංච පජානාති යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පානං හෝති තංච පදානාති යථාච පයිනස්ස කාමච්ඡන්දස්ස ඉතිං අනුපාදෝති තංච පජානාති සන්තං වාංජත්තං යාපදං අත්තිමේ අජ්ජත්තං යාපදෝති පජානාති අසන්තං वामधत्तं යාපදං නත්තිමි अजत्तम् යාපදෝති පජානාති च අනුම්පන්නස්ස व्यापादस्य उत्पादोति तञ्च පජානාති यथा च उत्पन्नस्य व्यापदस्य पाणम् यथा च पीनस्य व्यापदस्य अनुपादोति तञ्च प्रजानाति සන්තං වාජ්ජත්තං තීන මින්දම් මක්ඛිමේ අජ්ජත්තං තීන මින්දම් තිපජානාති අසන්තං වාජ්ජත්තං තීන මින්දම් නක්ඛිමේ අජ්ජත්තං තීන මින්දම් තිපජානාති यथा च अनुपन्नस्यमिन्धस्य उपादोति तं च पजानाति यथा च उत्पन्नस्य न इन्धस्य पानङ्गोति तं යතාච පරිණස්ස තේන මින්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති සංච පජානාති සන්තං වා අඤ්ඤත් චිත්තං උන්දච්ච කුංකුච්ඡං අක්ඛිමේ අජ්ජත්තං උන්දච්ච කුක්කුච්ඡං තේකජානාති අසන්තං වං අජ්ජත්තං උන්දච්ච කුක්කුච්ඡං නක්ඛිමේ අජ්ජත්තං තං උද්දච්ච කුච්චන්ති පජානාති නියතාච අනුපන්නස්ස උද්දච්ච කුච්චස්ස උපාදෝති තංච පජානාති නියතාච උම් උම්පන්නස්ස උන්දච්ච කුංකුච්චස්ස පානං හෝති සංච පජානාති යථා ච පහිනස්ස උන්දච්ච කුංකුච්චස්ස ආයතින් අනුපාදෝති සංච පජානාති सन्तं वामजतम् विशिषिक्षम् नास्ति मे अध्यम् विशिषिच्छातिपजानाति असन्तं वामजत्तं विशिचिक्षम् नास्ति मे अध्यम् विशिषिच्छातिपजानाति යතාච අනුප්පන්නාය හිති චිත්තාය උප්පාදෝති සංච පජානාති යතාච උම්පන්නාය හිති චිත්තාය පානං හෝති සංච පජානාති යතාච පහිනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝති තංච පජානාති ඉති අද්දත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහින්දවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අඤ්ඤත් බහින්දවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාති වාපනස්ස සතිපත්තුපට්ඨිතාති යාව දේව ඥානමත්තාය ප්‍රතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති මෙතකින් ච ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුසස්සී විහෙරති පංචසු නීවරණේසු පුනච පරං භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු පාදානක්ඛන්දේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ඉද භික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමු ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමු ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදයෝ ඉති සංඛාරණං අත්ථගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථගමෝති පිටියඤ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බයින්දවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කච්ඡත්ත බහිද්ධවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වාය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදේවය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ථි ධම්මාති වාපනස්සේ සතිපත්තුපත්තිතාති යාව දේව ඥානමත්තාය ප්‍රතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නචකින් චලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක් අන්දේසු පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුවද්ධාත්තික බාහිරේසු ආයතනේසු කතං ච භික්ඛවේ යේසු ධම්මානුපස්සී විහෙරති චසුඤ්ඤත්තික බාහිරේසු ආයතනේසු ඉද භික්ඛවේ භික්ඛෝ චක්ඛුංච පදානාති රූපේච පදානාති යං ච තදුභයං පටිච්ච උප්පඤ්ඤති සංයෝජනං සංච පජානාති යථා ච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝති සංච පජානාති යථා ච උප්පන්නස්ස සංයෝජනස්ස පානං හෝති තංච පජානාති යථා ච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝති තංච පජානාති සෝතං ච පජානාති සම්මේ ච පජානාති යං ච තදුභයං පටිච්ච උප්පඤ්ඤති සංයෝජනං සංච පජානාති යතච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ තංච පජානාති යතච උප්පන්නස්ස සංයෝජනස්ස පානං හෝති තංච පජානාති यथा च पयीनस्य संयोजनस्य आयति अनुपादूति धानं च पजानाति गन्धे च पजानाति යංච තදුභයං පටිච්ච උප්පඤ්ඤති සංයෝජනං තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පානං හෝති තංච පජානාති යතාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝති තංච පජානාති ජෝහං ච පජානාති රතේ ච පජානාති යං ච තදුභයං පටිච්ච උප්පඤ්ඤති සංයෝජනං තං ච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප් උපාදෝති සංච පජානාති යතච අපන්නස්ස සංයෝජනස්ස පානං හෝති සංච පජානාති යතච පහිනස්ස जाते यथा च उपन्नस्य संयोजनस्य पानं होति तञ्च पजानाति यथा च पहीनस्य संयोजनस्य आयतिम् अनुत्पादोति ඒකේ අඤ්ඤත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති බහින්දවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති අඤ්ඤත්ත බහින්දවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති පත්ති ධම්මාති වාපනස්ස සතිපත්චුපත්තිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නචකින්චි ලෝකේන් උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසුවද්ධාත්තික බාහිරේතු ආයතනේසු උනච පරං භික්ඛවේ භික්ඛු කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්ත සුබුද්ධංගේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්ත සුබුද්ධංගේසු ඉද භික්කවේ භික්ඛු සන්තං ආජ්ජත්තං සති සම්බුද්ධංගම් අත්තිමේ අජ්ජත්තං සති සම්බුද්ධංගෝති පජානාති අසන්තං ආජ්ජත්තං සති සම්බුද්ධංගම් නත්තිමේ අඤ්ඤත්තං සති සම්බුද්ධං ගෝති පජානාති යතච අනුපන්නස්ස සති සම්බුද්ධං ගච්ඡ උප්පාදෝති සංච පජානාති යතච උම්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංච පජානාති සන්තං වාමජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධංගම් අක්ඛිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පජානාති අසන්තං වාමජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධං ගම් නත්ති මේ අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බුද්ධං ගස්සේ උප්පාදෝති සංච පජානාති යථාච උප්පන්නස්ස ධම්ම විචය සම්බුද්ධං ගස්සේ භාවනාය පරිපූර්ණෝති සංච පජානාති සන්තං වාමජ්ජත්තං විරිය සම්බොජ්ජංගම් අක්තිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝ තිපජානාති කසන්තං වාමඤ්ඤත්තං විරිය සම්බුද්ධං ගම් නත්ති මේ අද්දත්තං විරිය සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුපන්නස්ස විරිය සම්බුද්ධං ගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උම්පන්නස්ස විරිය සම්බුද්ධං ගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං කීති සම්බුද්ධංගං අක්ඛිමේ අජ්ජත්තං කීති සම්බුද්ධං ගෝති පජානාති අසං यथा च अनुपन्नस्य भीति शम्भुजङ्गस्य उपादोति सञ्च प्रजानाति යථාච උම්පන්නස්ස පීති සම්බුද්ධංගස්ස භාවනාය පරිකූදී හෝති සංච පජානාති සන්තං අඤ්ඤන්ත පස්සද්දි සම්බුද්ධංගං අත්තිමේ අජ්ජත්තං පස්සද්දි සම්බුද්ධං ගෝති පජානාති අසංකං වාමජ්ජත්තං පස්සද්දි සම්බුද්ධංගං නත්ති නක්ඛිමේ අජ්ජත්තං පස්සද්දි සම්බුද්ධං ගෝති කජානාති යතච අනුම්පන්නස්ස පස්සද්දි සම්බුද්ධං ගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතච උම්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති සන්තං අජ්ජත්තං සමාධි සම්බුද්ධංගං අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බුද්ධං ගෝති පජානාති අසන්තං අජ්ජත්තං සමාධි සම්බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං සමාධි සම්බුද්ධං ගෝති පජානාති यथा च अनुपन्नस्य समाधिस्य उपादीति यथा च उपन्नस्य समाधि सम्भुजङ्गस्य भावनाय परिपूरीति तञ्च पजानाति සන්තං ආමජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධං ගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධං ගෝති පජානාති අතන්තං වාමජ්ජත්තං උපේක්ඛාතං බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං උපේක්ඛාතං බුද්ධංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යථාච උප්පන්නස්ස උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනාය පරිපූර්ණියෝති තංච පජානාති ඉති අඤ්ඤත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහින්දාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අඤ්ඤත්තේ බහින්දාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සුවය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අක්ඛේ ධම්මාති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිසිතෝ ච විහෙරති නචකින්ති ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත් චතු බුද්ධං හේසු කුලේත පරං භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු කුලේත පරං භික්ඛවේ භික්ඛෝ කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉදං උච්චති භික්ඛවේ මරණං කතමෝ ච භික්ඛවේ සෝපෝ යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන යසේනේන සමන්නාගතස්ස තරං තරේන දුක්ඛ ධම්මේන පුත්තස්ස සෝකෝ සෝච कायिकं दुःखम् कायिकं असतम् कायतं पञ्चजं असतं दुःखम् ्यादिदम् आस्ताम् न च वचो व्याधियाग බං ඉදම් තියම් තෙච්ඡං නලබති තම් සිදුක්ඛං කතමේච භික්ඛවේ සංකිට්ඨේන පංචඋපාදානක් කන්දා දුක්ඛාසයති දං the තාකෝපනේසා භික්ඛවේ තණ්හා සත්ත උප්පඤ්ඤමානා උප්පඤ්ඤති සත්ත නිවිසමානා නිවිසති යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පඤ්ඤමානා උප්පඤ්ඤති එත්තනිසමානා නිසති කිංජලෝකේ කිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපඤ්ඤමානා උපඤ්ඤති එත්තනි සමානානි සති සක්කුම් ලෝකේ සිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපඤ්ඤමානා උපඤ්ඤති එත් නිමිස මානා නිමිසති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උප්පඤ්ඤමානා උප්පඤ්ඤති එත්ත නිස මානානිසති දානං ලෝකේ තිය රූපං සාත රූපං එත් යමානං උප්පඤ්ඤති නිවිසති සෝත විඥානං ලෝකේ තිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උප්පංජමාන උප්පංජති එත නිවිසනාන නිවිසති ගාන විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එක්ඛේතා තණ්හා උප්පංජමාන උප්පංජති එත්ත නිසමාන නිසති ජීවා විඥානං ලෝකේ රූපං සාත රූපං එත්තේ සාතන්නා උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිමිතමාන නිමිතති ජීවා විඥානං ලෝකේ තිය රූපං සාත රූපං तन्न उप्प्यमाना उत्पञ्चति यत् निमिसमाना निमिशति कायविज्ञानं लोकेति रूपं सातरूपम् यत्ते सा तन्न උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එතනිසමානානි විසති කාය විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාද නිවිසමා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස වේදනා ලෝකේ තිය රූපං සාත රූපං එත්කේ සාතන්හා උප්පඤ්ඤමානා උප්පඤ්ඤති එත්ත නිවිසමානා නිවිසති මනෝ සම්පස්සජා වේදනා ලෝකේ තිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උප්පංජමාන උප්පංජති එත්ත නිවිසමාන නිවිසති රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිවිසමාන නිවිසති සද්ද සංඥා ලෝකේ තිය රූපං සාත රූපං එත්තේ සතන්නා උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිවිසමාන නිවිසති ගන්ධ සංඥා ලෝකේ තිය රූපං තාත රූපං එත්තේ සාතන්නා උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිවිසමාන නිවිසති